සම්පාදේ තබ්බං දැපි සීල දිනාගේම දැනගැනීම පිණිස පහසුව පිණිස දවසේ වැඩසටහන පිළිබඳව කිටි මතක් කර ගැනීමක් ගත්තොත් කාලේ වටිනාකම සලකලා දැන් 8:49 8:50යි අපි පළවෙනියම පැයක පමණ කාලයක් පරියංක භාවනාවක් සඳහා සියලු දෙනාම ගත කරන්න බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ පැයකට නැත්නම් පැයකටයක් වැඩි කාලයක් අරගෙන පවත්වාගෙන ලැබෙන ධර්ම දේශනා මාලාවේ අදට නියමිත ධර්ම දේශනා පවත්වනවා ඒ කියන්නේ පැය දෙකකට එතකොට 8යි 9යි 10යි 11 වෙනවා එතකොට ඊට පස්සේ මේ පොඩි වේලාවක් අපිට ගන්න පුළුවන් මේ ධර්ම දේශනාව සම්බන්ධ අදහස් විමසීම් වලට ඊට පස්සේ අපි 11 මාර්ට නතර කරනවා දවල් දාණය සඳහා මේ අනිකුත් සම්බන්ධ වෙන නැත්තන්ගේ තේ පානය සඳහායි ඊට පස්සේ අපි 12 මාර්ට නැවත එකතු වෙලා 12 මාර එකමාර 12 මාරේ ඉඳලා අපි ධර්ම සාකච්ඡාවකට පෙළඹෙනවා ඒක ඉතින් අපි බඩගිනිනකම්ම ධර්ම සාකච්ඡාව කරනවා දවල් දාණය වෙනකම්ම කරනවා එතනින් තමයි අපි වැඩසටහන් නිමා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් anu අපිට දැන් ඉස්සල්ලාම හම් වෙන්නේ පැයක් වාඩි වෙලා ඉන්න කාලේ. නමුත් මම දැනගන්න කැමති මේ ඉන්න සියලු දෙනාටම මේ පැයේදී කරලා ඉන්න භාවනා පිළිබඳ හැඟීමක් තියෙනවද නැත්නම් අලුතෙන්ම භාවනාවට ඇවිල්ලා උපදෙස් බලාපොරොත්තු නැත්තු වැඩි විශාල පිරිසක් ඉන්නවද කියලා. ඒක නිසා අපි ඉන්නේ එකනා දෙන්න ගැන අපි පුද්ගලිකව හම්බෙලා එනනම් කතා කරමු අනික් කට්ටිය ඔක්කොම භාවනාවට පෙළඹෙමු කියලා මම යෝජනා කරනවා. මෙව නැත්නම් ඒකට විනාඩි 20ක් විතර වගේ ගත කරන්න වෙනවා. ඒක නිසා අපි ඒ මේ අලුතෙන්ම ආපු කෙනෙක් ඉන්නවා නම් ඒ මේ දවල් දාණයෙන් පස්සේ 12 12මාරත් 12 කාලත් 12මාරත් අතර පොඩ්ඩක් එන්න හම් වෙච්චාම අපිට කතා කරන්න පුළුවන්. ඒ අලුතෙන් පටන් ගන්න අයට අවශ්‍ය උපදෙස් ටිකක් පුද්ගලික මට්ටමේ දෙන්න. වැඩි දෙනෙක් තම තමන්ගේ පැයේ කරන්න තියෙන දේවල් දන්න නිසා අපිට පුළුවන් වෙනම් මෙතෙන්දී දෙලින්ම පරියංක භාවනාවක් සඳහා කාලය ගත කරන්නේ ඒ නිසා සියලු දෙනාම දැනට ඉන්න ඉරියව හොඳට හරිබරි ගෑයිලා පట్టල වෙලා වාඩි වෙන්න. එතකොට තම තමන්ට ඇති වෙන්න ඉඩ අරගෙන අපි ඉස්සල්ලාම කරන්නේ ඒ පහසුවෙන් වාඩි වෙලා ඉරියව පුළුවන් තරම් සමබර කරගෙන සමමිතික කරගෙන ඉන්න ඉරියව්වට හිත යොදලා ඉරියව තමන්ගේ කයත් එක්ක තමන්ගේ ඉරියව්වත් එක්ක සුවද වීම තමයි ඉස්සලාම කරන්නේ. ඒක සම්පූර්ණ වෙනකන් ඉන්න ඉරියව්ව පෙරේ හිත ගිහිල්ලා මම දැන් මෙතන කියන තැනට හිත එනකන් අපි ඉන්න ඉරියව්ව මෙනෙහි කරනවා. හිතනදී පුළුවන් තරම් මස්පිඩු සැහැල්ලු කිරීම පුළුවන් තරම් ඉරියව්ව සමබර කරගෙන ඒකේ පහසුව දැකලා ඒ පහසුව තුල තමයි හිත තැම්පත් වෙන්න අරින්නේ. ඒ තැම්පත් වෙච්ච හිතට මතුවෙන අරමුණ ආනුව ආනාපාන සති භාවනාව හෝ පිම්බීම හැකිලිම් භාවනාව හෝ දිගට පැවැත්වීමයි අපි මෙතෙක් කල් කරගෙන ආපු ක්‍රමේ. ඒකටම තමයි අපි හිතේ දාන්න බලාපොරොත්තු වෙන නිසා මුලදී කවුරුත් වගේ ඉරියව්වේ පහසුකම මේ ගැන සෑහෙන සැලකිලිමත් වෙලා ඒ ඉරියව්වේ පහසුකම මතින් තමයි අපි කය හිත දෙක තැම්පත් වෙන්න ඇරලා මතුවෙන අරමුණට තමයි හිතියො දාන්න බලාපොරොත්තු වෙන නිසා අපි සියලු දෙනාම එහෙනම් මෙතෙන් සිට පැයක කාලය සඳහා පරියන්කයකට පෙළඹෙමු